පස්ස පච්චයා වේදනා තත්ත කතමා පස්ස පච්චයා වේදනා චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගාන සම්පස්සජා වේදනා જીවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා අයං උච්චති පස්ස පච්චයා වේදනා යනුවෙන් විභංග පාළියේහි චක්කු සම්පස්සජ වේදනාය සෝත සම්පස්සජ වේදනාය ගාන සම්පස්සජ වේදනාය ජීවහා සම්පස්සජ වේදනාය කාය සම්පස්සජ වේදනාය මනෝ සම්පස්සජ වේදනාය යන වේදනා හය ස්පර්ශය නිසා හටගන්නා වේදනාවයයි දක්වන ලදී රස විඳීමේ ආකාරයෙන් වනාහි වනාහි සුඛ වේදනාවය දුක්ඛ වේදනාවය උපේක්ෂා වේදනාවයයි ස්පර්ශය නිසා හටගන්නා වූ වේදනා තුන් ආකාර වෙයි විඥානය කරණ කොටගෙන දැනගන්නා වූ දේවලට ආරම්මණයයි කියනු ලැබේ. අරමුණු වල හොඳ බවක් හෝ නරක බවක් හෝ මධ්‍යස්ත බවක් හෝ ඇත්තේය. අරමුණු වල ඇති ඒ ස්වභාව තුනට ආරම්මන රසය යයි කියනු ලැබේ. ආරම්මණය අනෙකකි. ආරම්මන රසය අනෙකකි. ඒ දෙක එකක් කොට නොසලකිය යුතුය. රසය ආරම්මණයේ ගුණ විශේෂයකි. විඥාණයෙන් ආරම්මණය දැනගනී. එහෙත් එහි රසය විඥාණයට නොදැනේ. යම් කිසිවෙක් අරමුණු කොට විඥානයේ උපදිනා කලෙහි එය හා සමග ස්පර්ශ චෛතසිකයේද උපදී. ස්පර්ශයෙන් තොරව කිසි කලෙක විඥානයක් නූපදී. ස්පර්ශය විඥාණයට අරමුණු ගැනීමට උපකාර වෙයි. ස්පර්ශය නිසා ආරම්මණයේ රසය මතුවේයි. ආරම්මණය රසය මතු කිරීම ස්පර්ශයාගේ විශේෂ කෘත්‍යකි. ආරම්මන රසය මතු කර දෙන්නා වූ ඒ ස්පර්ශ චෛතසිකය යුෂය බහැර කරනු පිණිස දෙහි ගෙඩියක්, දොඩම් ගෙඩියක් මිරිකන්නා වූ අතමෙන්ද රසය දිවට ලබා දීම සඳහා ආහාරය තලන්නා වූ සුණු කරන්නා වූ දත් පෙළමෙන් ද දත යුතුය. ස්පර්ශය ආරම්මන රසය මතු කරන නමුත් රසය නොදනී. ස්පර්ශයෙන් ආරම්මන රසය මතු කළ කලෙහි ඒ රසය ගන්නා වූ විඳින්නා වූ ස්වභාවයක් ඇති වෙයි. මෙහි වේදනාවයයි කියනුයේ ඒ රසය ගන්නා වූ ස්වභාවයටය. එය විඥාන ස්පර්ශ දෙකින් අන්‍ය වූ චෛතසික ධර්මයකි. ලෝකේහි වේදනාවයයි කියනුයේ දුකටය. මෙහි වේදනාවයයි කියනුයේ සැපය, දුකය, මධ්‍යස්ථභාවය යන තුනටමය. හොඳ අරමුණක හොඳ බව ස්පර්ශයෙන් මතු කළ කලෙහි එය ගන්නා වූ විඳින්නා වූ ස්වභාවයට සුඛ වේදනාව යයිද සෝමනස්ස වේදනාව යයිද කියනු ලැබේ. නපුරු බව ඇති අරමුණක නපුරු බව ගන්නා වූ විඳින්නා වූ ස්වභාවයට දුක්ඛ වේදනාව යයිද දෝමනස්ස වේදනාව යයිද කියනු ලැබේ. මධ්‍යම අරමුණක මධ්‍යම බව ගන්නා වූ විඳින්නා වූ ස්වභාවයට අදුක්ඛම සුඛ වේදනාව යයිද උපේක්ෂා වේදනාව යයිද කියනු ලැබේ. ආරම්මණයන්ගේ නිශ්චිත හොඳ නරක බවක් නැත. කෙනෙකුට සුන්දර දෙය කෙනෙකුට නපුරකි. කෙනෙකුට නපුරු දෙය කෙනෙකුට සුන්දර දෙයකි. සර්පයාට සැපින්න පරම සුන්දර අරමුණකි. මැඩියාට නම් නපුරකි. කාල දේශ ద్వාර ආදී වශයෙන්ද ආරම්මණයන්ගේ ඊටු අනිටු බව කිය යුතුය. විඥාන වේදනා දෙකෙහිම බාල ආබාල බව ස්පර්ශයට අනුව සිදුවේ. දුර තිබෙන දෙයක් සම්බන්ධේ නැතිවන්නේ මන්ද ස්පර්ශයකි. එබැවින් එය දක්නා තැනැත්තාට එය සම්බන්ධේ නැතිවන්නේ ආරම්මන තත්වාකාරයෙන් ගැනීමට අසමර්ථ වූ දුබල විඥානයකි. ඒ විඥානයේ සමග උපදිනයේද ආරම්මන රසය මනාකොට නොලබන්නා වූ නොවිඳින්නා වූ දුබල වේදනාවකි. අරමුණ සිවුවන කල්හිද ස්පර්ශය දුබල වීමෙන් දුබල විඥාන වේදනාවෝ උපදිති. යම්කිසි කරුණකින් ස්පර්ශය දුබල වූ කලෙහි සුඛ සෝමනස්ස වේදනාවන්ට නිසි ඊටු අරමුණ සම්බන්ධයෙන්ද උපේක්ෂා වේදනාවම වෙයි. දෝමනස්ස වේදනාවට නිසි අනිටු අරමුණු සම්බන්ධයෙන්ද උපේක්ෂා වේදනාව වෙයි. කවරාකාරයකින් හෝ ස්පර්ශය ඇතිවොහොත් වේදනාව ඇතිවීමට කිසි බාධාවක් නැත. වේදනාවගේ උප්පත්තිය වැළැක්වීමට සමර්ථ බලයක් හෝ පුද්ගලයෙක්ද නැත. ස්පර්ශය ඇතිවොහොත් එයට අනුව වේදනාවද ඇතිවන්නේමය. එබැවින් තථාගතයන් වහන්සේ පස්ස පච්චයා වේදනා යනු වදාළසේක. වේදනා පච්චයා තණ්හා සසර සැරිසරන පෘතජන සත්වයන් විසින් ඊ타ම උසස් කොට සලකන දෙය සුඛ වේදනා සෝමනස්ස වේදනා යයි කියනු ලබන සැපයයි ඔවුන් සසර නොකල කිරෙන්නේ මේ මහා දුක්ඛස්කන්ධය ඔවුන්ට එපා නොවන්නේ අතර අතරවත් නැතිවන්නා වූ මේ සැපය නිසාය. අඹුදරු නෑමිතුරු ආදීන් උතුම් කොට සලකනුයේද සැපය ලබා ගැනීමට උපකාර වන පුද්ගලයන් නිසාය. ආහාර පාන වස්ත්‍ර ගෘහ ආදී උතුම් කොට සලකනුයේද සැපය ලැබීමට උපකාර වන නිසාය. උසස් කොට සලකන අඹදරු ආදීන් නැතිව වස්තුන් නැතිව ඒ සැපය නිකම්ම ලැබෙන නම් කිසිවෙක් පුත්‍ර කලාත්‍රාදීන් උසස් කොට නොසලකන්නාහ. ඔවුනට ඇලුම් නොකරන්නාහ. ආහාර පාන මිල මුදල් ආදී උසස් කොට නොසලකන්නාහ. ඕවාට ඇලුම් නොකරන්නාහ. මෙසේ සත්වයන් ඒ සැපය උසස් කොට සලකන බැවින් එය සඳහා ඔවුන් නොකරන දෙයක් නැත නොගන්නා දුකක් නැත සත්වයන් විසින් ඊ타ම නපුරු කොට සලකන බියවන දෙය නම් දුක්ඛ වේදනා දෝමනස්ස වේදනායයි කියනු ලබන දුකය සත්වයෝ යමක් කෙරෙත් නම් ඒ සියල්ලම කරනුයේ සැප ලැබීමය දුක දුරු කර ගැනීම යන මේ දෙකරුණ සඳහාය වේදිත සුඛය උතුම් කොට ගන්නා වූ කෘතඥයා හට ඉෂ්ට රූපාදීන්ගේ ස්පර්ශයන් සුඛ වේදනාව හෝ සෝමනස්ස වේදනාව හෝ ඇති වූ කලෙහි බොහෝ සැපය බොහෝ ප්‍රණීතය ඊතා හොඳය යනාදීන් සුඛ සෝමනස්ස වේදනා පිළිබඳ තෘෂ්ණාව ඇති වෙයි. අනිෂ්ඨාරම්මණයන්ගේ ස්පර්ශයෙන් දුක්ඛ දෝමනස්ස වේදනාවන් ඇති වී එයින් පීඩිත කලෙහි සුවය ඕනෑය සුවය ඕනෑය සුවය කෙසේ ලබම්දයි සුවය පිළිබඳ තෘෂ්ණාව ඇති වෙයි. දුක්ඛයෙන් පීඩිත සත්වයා හට සැපයක් නොවූයේද උපේක්ෂා වේදනාව මුත් ඇති වූහොත් මෙයත් ඇත මෙයත් සැනසෙල්ලක මෙයත් සැපයක් යයි උපේක්ෂා වේදනා පිළිබඳ තෘෂ්ණාව උපදී මෙසේ සුඛ දුක්ඛ උපේක්ෂා සංඛ්‍යාත ත්‍රිවිධ වේදනාවම නිසා තෘෂ්ණාව උපදිනා බැවින් තථාගතයන් වහන්සේ වේදනා පච්චයා තණ්හායයි වේදනාව නිසා තෘෂ්ණාව උපදී යයි වදාළසේක වේදනා ප්‍රත්‍යයෙන් හටගන්නා වූ තෘෂ්ණාව කවරෙක්ද යන බව දැක්වීම පිණිස විභංග පාළියේ මෙසේ වදාළසේක තත්ථ කතමා වේදනා පච්චයා තණ්හා රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. අයං උච්චති වේදනා පච්චයා තණ්හා. රූප තෘෂ්ණාවය, ශබ්ද තෘෂ්ණාවය, ගන්ධ තෘෂ්ණාවය, රස තෘෂ්ණාවය, ස්පර්ශ තෘෂ්ණාවය, ධර්ම තෘෂ්ණාවය යන මේ වේදනා ප්‍රත්‍යයෙන් හටගන්නා තෘෂ්ණාව යයි එයින් දැක්වෙයි. චක්ඛායතන මනායතන දෙකෙහි ස්පර්ශවන රූපය පිළිබඳ තෘෂ්ණාව රූප තෘෂ්ණාවයි. සෝතායතන මනායතන දෙකෙහි ස්පර්ශවන ශබ්දය පිළිබඳ තෘෂ්ණාව ශබ්ද තෘෂ්ණාවයි. ගානායතන මනායතන දෙකෙහි ස්පර්ශවන ගන්ධය පිළිබඳ තෘෂ්ණාව ගන්ධ තෘෂ්ණාවයි. ජීවහායතන මනායතන දෙකෙහි ස්පර්ශ වන රසය පිළිබඳ තෘෂ්ණාව ගන්ධ තෘෂ්ණාවයි ජීවහායතන මනායතන දෙකෙහි ස්පර්ශ වන රසය පිළිබඳ තෘෂ්ණාව රස තෘෂ්ණාවයි කායායතන මනායතන දෙකෙහි ස්පර්ශ වන ස්පර්ශය පිළිබඳ තෘෂ්ණාව ස්පර්ශ තෘෂ්ණාවයි මනායතනෙහි පමණක් ස්පර්ශවන ධම්මාරම්මණය පිළිබඳ තෘෂ්ණාව ධර්ම තෘෂ්ණාවයි. වේදනාව නිසා සවදෑරුම් තෘෂ්ණාව ඇතිවන වැඩෙන හැටි මෙසේ දත යුතුය. ඊතා උස්න වූ, ඊතා මිටින වූ, ඊතා කළුන වූ, ඊතා සුදුන වූ, ඊතා ස්ථූලන වූ, ඊතා කෘෂණ වූ මනා හැඩහුරුකම් ඇත්තා වූ තරුණ වියෙහි වූ කාන්තාවකගේ ශරීරේහි දුටුවන්ගේ සිත් net පිනවන්නා වූ ඇදගන්නා වූ ප්‍රබෝධ කරන්නා වූ සිත් net වලට සුව එලවන්නා වූ කාමුක පුරුෂයන්ගේ සිත් අවුල් කරන්නා වූ එක්තරා ස්වභාවයක් ඇත්තේය. එයට රූප රසයයි කියනු ලැබේ. ඒ කාන්තාව පුරුෂයෙකුගේ නෙතට හමුවන කලෙහි ඒ පුරුෂයා කෙරෙහි චක්කු සම්පස්සය හා මනෝ සම්පස්සය ඇතිවේ. ඒ ස්පර්ශයෙන් පුරුෂයාගේ සිතට කාන්තාවගේ රූප රසය මතු කර දෙනු ලැබේ. ඒ හේතුවෙන් පුරුෂයාගේ సంతානෙහි මේ කාන්තාව බොහොම හොඳයි. බොහොම ලස්සනයි. යයි රූප රසය ගන්නා වූ විඳින්නා වූ වේදනාව ඇතිවේ. ඒ වේදනාව නිසා පුරුෂයාගේ සිත පිනායයි. හිරු රැස් පහසලත් පද්මයක්සේ ප්‍රබෝධ වේ. සිතට අනුව ඔහුගේ මුහුණද ප්‍රබෝධ වේ. පැහැපත් වේ. එබැවින් පුරුෂයාට ඒ වේදනාව ඊතා අගේ ඇති දෙයකි. ඊතා රස ඇති දෙයකි ඊතා මිහිරි දෙයකි එබැවින් මේ පුරුෂයාට බොහෝම සැපය බොහෝම හොඳයි බොහෝම මිහිරි යයි වේදනාව පිළිබඳ තෘෂ්ණාවක් ඇති වෙයි වේදනාව එක්තරා ධර්මයකි එබැවින් වේදනාව සම්බන්ධයෙන් උපදිනා වූ තෘෂ්ණාවට ධර්ම තෘෂ්ණාවයයි කියනු ලැබේ මිහිරි වූ ඒ සෝමනස්ස වේදනාව ඇති වූයේ කාන්තාවකගේ රූප රසය නිසාය. එබැවින් මිහිරි වූ ඒ සෝමනස්ස වේදනාවට හේතු වන රූප රසය පිළිබඳද බොහෝම ලස්සනයි, බොහෝම හොඳයි කියා තෘෂ්ණාවක් ඇති වෙයි. රූප රසය නිසා හටගන්නා වූ තෘෂ්ණාවට රූප තෘෂ්ණාවයයි කියනු ලැබේ. ගිනි කූරක හටගත්තා වූ කුඩා ගිනි පුපුර වියලි කොළ ගොඩකට පිදුරු ගොඩකට පැමිණ මහ ගිනි කඳක් වන්නාක් මෙන් රූප රසය නිසා වරක් හටගත්තා වූ ඒ තෘෂ්ණාව රූප රසය හා සම්බන්ධ ඒ ඒ දෙයට පැමිණ මහා තෘෂ්ණා ස්කන්ධයක් වෙයි. එය මෙසේය. රූප රසයට ඇලුම් කරන තැනැත්තේ ඒ රූප රසය නිසා රූප රසයේ ඇති වස්තුව වූ ඒ ස්ත්‍රී ශරීරයට මේ ස්ත්‍රිය බොහොම ලස්සනයි බොහොම හොඳයි බොහොම ප්‍රියංකරයි යයි ඇලුම් කරයි ශරීරයේ පිළිබඳ ඇල්ම නිසා ඒ ශරීරය සරසන්නා වූ වස්ත්‍රාභරණ සුවඳ විලවුන් ආදිය ගැන ඇල්ම ඇතිවෙයි ඒ ස්ත්‍රිය තමා අයත් කර ගැනීමේ ආශාව ඇති වෙයි. ඉන්පසු ඇගේ ඥාතීන් පිළිබඳ තෘෂ්ණාව ඇති වෙයි. ඇය පෝෂණය කිරීමට වුවමනා ආහාර පාන ඇඳපුටු මේස යාන වාහන ආදී පිළිබඳ තෘෂ්ණාව ඇති වෙයි. ඉඩකඩම් ගෙවල් පිළිබඳ තෘෂ්ණාව ඇති වෙයි. වුවමනා දෑ ලබා ගැනීමට තිබිය යුතු මිල මුදල් පිළිබඳ තෘෂ්ණාව ඇති වෙයි. මෙසේ ඒ රූප තෘෂ්ණාව එකින් එකට පැමිණෙමින් මහා තෘෂ්ණා ස්කන්ධයක් වන්නේය. ඒ තෘෂ්ණාව රූප ශබ්දාදීන් අතුරෙන් කවරකට පැමිණ වැඩුණේ වී නමුත් රූප රසය මුල් කොට ඇති බැවින් එයට රූප තෘෂ්ණාවයයි කියනු ලැබේ. මේ තෘෂ්ණා ස්කන්ධයෙන් දීර්ඝ කාලයක් පුද්ගලයා දවනු තවනු ලැබේ. මේ කියන ලදුවේ ස්ත්‍රී රූපයක් සම්බන්ධයෙන් තෘෂ්ණාව ඇතිවන ආකාරයයි. මෙසේ රූප තෘෂ්ණාව උපදිනුයේ ස්ත්‍රී රූපයෙන් සම්බන්ධයෙන් පමණක් නොවේ. රූප රසය ඇත්තා වූ පන ඇති නැති වස්තුහු ලෝකේහි ඊතා බොහෝය. රූප රසය ආස්වාදනය කරන වේදනාව ඇති වූහොත් කවර රූපයක් සම්බන්ධයෙන් වුවද රූප තෘෂ්ණාව ඇති වී වැඩෙන්නේය. ඒවා ඈත් වී වැඩෙන සැටි එකින් එක කියතොත් කෙලවරක් දැකීම දුෂ්කරය. කියන ලද්ද අනුව නොකී රූපයන් සම්බන්ධයෙන් තෘෂ්ණාව ඉපද වැඩෙන හැටි සලකා ගත යුතුය. ශබ්දයන්හි ඇත්තා වූ මිහිරි බව ශබ්ද රසයයි. තරුණ තරුණියන්ගේ හඬේද ළමා හඬේද තූර්ය බාණ්ඩයන්ගේ හඬේද එය වඩාත් ඇත. ගන්ධයන්හි ඇති මිහිරි බව ගන්ධ රසයයි. ආහාර පානයන්හි ඇති පැණි රස තිත්ත රස, ලුණු රස, ඇඹුල් රස, කහට රස, කටුක රස යන මේවායේ ඇති මනෝඤ්‍යභාවය රස රසයයි. ශරීරයේහි සැපෙන තද බව, මොලොක් බව, සිහින් බව, මහත් බව, සිසිල් උණුසුම් බව ආදීෙහි ඇත්තා වූ ප්‍රියංකර ස්වභාවය ස්පර්ශ රසයයි. ශබ්ද රස ආදී මේ රස හතර නිසා ශ්‍රබ්ද තෘෂ්ණා ආදී තෘෂ්ණා හතර ඉපදී මහා ගිනි කඳුසේ වැඩි සත්ව సంతානය දවන තවන ආකාරය රූප තෘෂ්ණාව සම්බන්ධයෙන් කී කරුණු අනුව සලකා ගත යුතුය. දීර්ඝවන බැවින් මෙහි නොදක්වනු ලැබේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පහෙන් අන්‍ය වූ සියල්ලටම කියන සාමාන්‍ය නාමය ධර්මය යනුයි. එකිනෙක වෙන් වශයෙන් කියතහොත් ධර්ම බොහෝය. අනෙක් ප්‍රභේද වූ ඒ ධර්මයන් කෙරෙහිද අනේකාකාර මනෝඤ්‍ය ස්වභාවයෝ වෙති. සාමාන්‍යයෙන් ඒ සියල්ලටම ධර්ම රසයයි කියනු ලැබේ. ධර්ම රසය විඳින වේදනාව නිසා ධර්ම රසයේ සම්බන්ධයෙන් හටගන්නා වූ තෘෂ්ණාවට ධර්ම තෘෂ්ණාවයයි කියනු ලැබේ. ජීවිතය චක්ෂුරාද්‍රී ඉන්ද්‍රිය ශරීර ශක්තිය කීමෙහි දක්ෂ බව වැඩ කිරීමෙහි දක්ෂ බව වීරිය, නිර්භීත බව, ශූර බව, නුවණ, කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, පවට ලැජ්ජා, පවට බය, ලෝභ, දිට්ඨි, මාන, ද්වේෂ, ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මෘෂාවාද, සුරාපාන, දාන, සීල, භාවනා, සමාධි යන මේවා තෘෂ්ණාවට හේතු වන ධර්ම රසය ඇත්තා වූ අරමුණු වලින් සමහරකි. මේවායින් එක එකක් නිසා ධර්ම තෘෂ්ණාව ඇති වී වැඩෙන හැටි දක්වන්නට ගියහොත් ග්‍රන්ථයේ ඊතා දීර්ඝ වන බැවින් ක්‍රමය තේරුම් ගත හැකි වනු පිණිස කරුණු දෙක තුනක් නිසා ධර්ම තෘෂ්ණාව ඇතිවන හැටි පමණක් මෙහි දක්වනු ලැබේ. යම්කිසි පිය කෙනෙකුට වීරියවත් දරුවෙක් ඇත. වීරිය අර්ථදායක එක්තරා ධර්මයකි. එබැවින් පුතාගේ වීරිය අරමුණු වන කල්හි පියාගේ සිතෙහි ප්‍රබෝධයක් සුඛ ස්වභාවයක් ප්‍රීතියක් ඇති වෙයි. පුතාගේ වීරියෙහි ඇති පියාගේ සිත ප්‍රබෝධ කළ හැකි ප්‍රීතිමත් කළ හැකි ස්වභාවය වීරිය සංඛ්‍යාත ධර්මයාගේ රසයයි පුත්‍රයාගේ වීරිය පියාගේ සිතට අරමුණු වන කලෙහි ඇතිවන්නා වූ ස්පර්ශයෙන් වීරිය සංඛ්‍යාත ධර්මයාගේ රසය මතුවේ ඒ ඒ හේතුවෙන් මේ වීරිය බොහොම හොඳය බොහොම උතුම්ය යයි ඒ රසය විඳින්නා වූ සෝමනස්ස වේදනාව පහළ වේ. ඒ වේදනාව නිසා පුත්‍රයාගේ වීරිය ඊතා යහපත්‍යයි තෘෂ්ණාව හටගන්නේය. පළමු කොට වීරිය සම්බන්ධයෙන් හටගත්තා වූ ඒ තෘෂ්ණාව මගේ පුතා බොහොම හොඳය යයි පුත්‍රයාගේ සම්පූර්ණ පංචස්කන්ධයට පැමිණ මහත් වෙයි. පුත්‍රයා හට ඕමනා තවත් නොඑක් දෙයට පැමිණ තවත් මහත් වෙයි. ප්‍රේමය යනු ලෝභයටම නමකි. තරුණියක් තරුණයෙකුට ප්‍රේම කරයි. ප්‍රේමේයයි කියන ලෝභය තරුණයාගේ සිතෙහි ස්පර්ශ වූ කලෙහි එහි ඇති ඉෂ්ඨාකාරය වූ ධර්ම රසය විඳින සෝමනස්ස වේදනාව තරුණයා කෙරෙහි ඇතිවෙයි. ඒ සෝමනස්සය නිසා තරුණයාගේ సంతානෙහි ඒ ප්‍රේමය ගැන තෘෂ්ණාවක් ඇතිවෙයි. ඉක්බිති මය මාහට ප්‍රේම කරන්නියක් යයි ඇගේ පංචස්කන්ධයටම ඒ තෘෂ්ණාව පැමිණ මහත් වෙයි. ඉන්පසු ඒ ස්ත්‍රිය සතුටු කරවීමට උවමනා නොයෙක් දෙයට පැමිණ ඒ තෘෂ්ණා නැමැති වෘක්ෂය අතුපතරින් වැඩෙයි. මෙසේ කෙනෙකුගේ సంతානෙහි හටගත් ලෝභය නිසා තවත් කෙනෙකුගේ సంతානෙහි තෘෂ්ණා ස්කන්ධයක් පහළ වෙයි. සමහර විට තමා තුල හටගත්තා වූ එක් තෘෂ්ණාවක් අරමුණු කොටද එසේම තෘෂ්ණා ස්කන්ධයක් පහළ වෙයි. යම් කිසිවෙකු ඇතෙකු සිංහයෙකු ව්‍යාග්‍රයෙකු වැනි නපුරු සතෙකු මරයි. පසුව ඔහුට මහ හපන්කමක් කළෙමියයි ප්‍රාණඝාතයේ රස විඳින සෝමනස්ස වේදනාවක් ඇතිවේ. ඉක්බිති ප්‍රාණඝාතයේ නැමැති තමා කළ දස්කම පිළිබඳව තෘෂ්ණාව හටගනී. පසුය එය මාන ආදියද එක් වී මහත් වෙයි. තමන්ගේ සේවකයන්, දරුවන් ආදීන් කෙනෙකු එබඳු ක්‍රියාවන් කළ අවස්ථාවලදී අනුන් කළ ප්‍රාණඝාතය නිසාද තෘෂ්ණා ස්කන්ධයක් ඇති වෙයි. නොකියන ලද කරුණු සම්බන්ධයෙන්ද ධර්ම තෘෂ්ණාව ඇති වී වැඩෙන හැටි කල්පනා කළ යුතුය. මේ සවදාරුම් තෘෂ්ණාවන් අතුරෙන් එක එකක් කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවයයි තුන් ආකාර වන බවද දක්වා තිබේ.